මිනිස්සු ඉපදෙනවා මිනිස්සු වයසට යනවා මිනිස්සු ලෙඩ වෙනවා මිනිස්සු මැරෙනවා මොකද්ද මේ නිමිති හතර මොකද්ද මේකේ තියෙන යථාර්ථය ඒ කියන්නේ මේ මිනිස්සු යමක් කරනවා ඒ කරන දේ තුලින් නේද මේක වෙන්නේ එහෙනම් මේ ඉපදෙන්න හේතුව මොකද්ද මිනිස්සු වයසට යන්න හේතුව මොකද්ද මිනිස්සු ලෙඩ වෙන්න හේතුව මොකද්ද ඉපදෙච්ච මිනිස්සු වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙන්න හේතුව මොකද්ද? තථාගතයන් වහන්සේට ඒ මාබෝසත් ප්‍රඥාවට ගෝචර වෙච්ච මේ ප්‍රශ්න හතරට උත්තරය වෙනකොට ඒ මාබෝසතන වහන්සේ තේරුම් ගන්නවා මේකට තියෙන එකම උත්තරේ කර්මය. මිනිසු කර්ම රැස් කරනවා. ඒ නිසා ඉපදෙනවා. ඒ කර්මය කරන කොටගෙන මිනිසු වයසට යනවා. ඒ කර්මය කරන කොටගෙන මිනිසු ලෙඩ වෙනවා. ඒ කර්මය කරනකොටගෙන හේතු කරගෙන මිනිස්සු මැරෙනවා. කර්මය ඉවර නැති නිසා නැවත ඉපදෙනවා. නැවත වයසට යනවා. නැවත ලෙඩ වෙනවා. නැවත මැරෙනවා. එහෙනම් මේක චක්‍රීකරණයක්. මේ ලෝකේ වැස්ස වයින්නවා ඇලදොල ගංගාවල් පිරෙනවා සූර්යාලෝකය හේතු කරගෙන මේවා රත් වෙලා වාෂ්ප වෙනවා වායු ගෝලයේ ගමන් කරනවා. මේවා ඉහළට ගිහිල්ලා ඝනීභවණය වෙනවා. ඝනීභවණය වෙච්ච ඒවට වෙයි වලාකුළු කියනවා. මේවා උලඟට පීඩණයට තල්ලු වෙලා ගමන් කරනවා. පෘථුවිය භ්‍රමණය වෙන නිසා ඒ ගමන් කරන වේගයට පොඩි කට්ටිය පොඩි වලාකුළු අයියෙන් ගිහිල්ලා ලොකු වලාකුළුත් එක්ක ඇප්පුණාම අපි දන්නවා වයසට ගිය කට්ටිය මින් යන්නේ පොඩි කට්ටිය දුවනවා කලබලයි එහෙනම් මේ අපේ ජීවිතවල අපේ කයේ තියෙන ක්‍රමවේද මේ ලෝකේ හැමතැනම තියෙනවා. පුංචි පැල ඉක්මනට පැලවෙනවා. ලොකු ගා බොම ඉමින් ඉමින් පැලවෙන්නේ. එයාගේ වර්ධනේ බොම ඉමින්. ඒ වගේ ලොකු වලාකුළු බොම ඉමින් ගමන් කරනවා. පොඩි වලාකුළු වේගෙන් ගමන් කරනවා. ඒ දෙන්න ඇප්පුණාම නැවත වැස්ස පැමිණෙනවා. නැවත ඇලදොල ගංගාවල් පිරෙනවා. සූර්යාලෝකය කරනකොටගෙන නැවත මේවා වාෂ්ප වෙනවා. මේක චක්‍රීකරණයක්. එහෙනම් මේ චක්‍රීකරණය වාගේ මේ මිනිසුන්ගේ ජීවිතයත් මේ චක්‍රීකරණයක් වෙලා. ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක නවත්තන්න ක්‍රමයක් නෑ. නවත්තන්න කර්මය නවත්තන්න ඕනේ. එහෙනම් මිනිස්සු මේ කර්මය කියලා එකක් ගොඩනගන්නේ මොනවටද? දුක් විඳලා මැරෙන්න. මිනිසුන්ට මේ ලෝකයේ සැප විඳින්න එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ උත්තරීතර ධම්මපදයේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියන තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ වචනය තුලින් අපට පැහැදිලි වෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ලෝකයේ තුල ගොඩනැගෙන හැම දෙයක්ම දුකයි. එහෙනම් අනිත්‍ය වූ ලෝකයේ තුල ගොඩනගෙන හැම දෙයක්ම දුකයි කියලා අපට තීරණය කරන්න පුළුවන් නම් ඒක අපිට ඒකාග්‍රතාවයකින්ම එක හෙලාම සාදුකාරයක් දීලා පිළිගන්න පුළුවන් නම් මේ කර්මය තුලින් මිනිස්සු මොකද්ද මේ සකසරුවම් කරන්නේ නිර්මාණය කරන්නේ දුක් විඳලා මැරෙන්න තමයි මේ ඔක්කොම කරන්නේ මිනිස්සු ලෝභ දේශ මොහ කියන අකුසල මූල ධර්ම ඒකරාශි කරගෙන ඒ අකුසල ධර්ම මූල කරගෙන නැවත යමක් ගොඩනගනවා නම් ඒ කරන්නේ දුක් විඳලා මැරෙන්න. මිනිස් ඉපදුනා මොනවද මේ කරන්නේ හැමදේම දුකට හේතු හොයා ගන්නවා. ඒනක් අදාගත්තත් Taman පළක් ජීවත් වෙන්න අදාගත්තත් Tamanට සාකරුවේ සාකාරියෙක් හොයාගත්තත් අපේ අනාගතයේ වයසට ගියාම අපිව බලයි කියලා බලාපොරොත්තුෙන් දරුවෙක් ඇදුවත් ඥාති මිත්‍රාදීන් අදාගත්තත් ව්‍යාපාරයක් ආරම්භ කළත් මේ හැම එකක්ම හදලා තියෙන්නේ දුක් විඳීම පිණිස. මේ හැම ජීවියෙක්ම දුකට හේතු හොයා ගන්නවා. හම්බ කරනවා කියලා අපි වචනයක් කතා කරනවා. ගී ජීවිතවල හම්බ කරනවා කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. එයා දුක හම්බ කරනවා. ලක්ෂයක් හම්බ කරන කෙනාට ලක්ෂයට අදාළ ප්‍රශ්න තියෙනවා. එයා ලක්ෂයට සීමාවෙන් සිතනවා. එයාගේ සීමාව මොකද්ද? එයාගේ සීමා මාලකය තමයි ලක්ෂය. එහෙනම් ලක්ෂය කියන සීමාව තුළ එයා ලක්ෂයට හදාළ කාරණා කල්පනා කරනවා. ලක්ෂ 100ක් තියෙන කෙනා ලක්ෂ 100 කියන සීමා මාලකය තුළ ඉඳගෙන එයා ලක්ෂ 100ට හදාළ දේවල් කල්පනා කරනවා. ඒකට අදාළ දේවල් මිලදීලා ගන්නවා. ඒකට අදාළ කටයුතු වල නිරත වෙනවා. ඒකට හදාළ වියදම් වලට එයා ගොදුරු වෙනවා. එහෙනම් කල්පනා කරලා බලනකොට අපට පේනවා අපි අම්බ කරන දේවල් වලට සීමා සහිත වෙලා තමයි ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. රුපියල් 500ක් අතේ තියෙන කෙනෙක් වාහනයක් ගන්න උත්සාහ කරන්නේ අනුන්ගේ වාහනයක ටිකට් එකක් අරගෙන යන්නේ කොහොමද කියලා එයා කල්පනා කරනවා. ඇයි? එයාට දන්නවා 500කින් වාහනයක් ගන්න බෑ. එහෙනම් යන වාහනයක ගොඩ වෙලා යන්න විතරයි පුළුවන්. එයා ප්‍රවාහන මගී බස් රථය දුම්රිය සේවාවක් උපයෝගී කරගෙන ගමන් යනවා. ලක්ෂ 100ක් තියෙන කෙනා කල්පනා කරනවා මොකටද මං අනුන්ගේ වාහනවල යන්නේ? මම මට කියලා වාහනයක් යනවා. රෝද දෙකක් වුණත් තුනක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මම වාහනයක් අරගෙන ඒ වාහනෙන් ගමන් යනවායි කියලා ඇතින්නේ කරනවා. හේතුව ලක්ෂ 100ට සාපේක්ෂව තමයි ප්‍රශ්න ගොඩනගන්නේ. එහෙනම් අද වර්තමාන සමාජය තුළ මේ ලෝකයේ සියලුම දෙනා අම්බ කරනවායි කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි දුක අම්බ කරනවා මරණය අම්බ කරනවා ඉපදීම අම්බ කරනවා අසනීපය රෝගය අම්බ කරනවා. එනම් මේ ආනාපාන සති සූත්‍රය කියන මේ ධර්මතාවය නිර්වාණ පණිවිඩය තථාගතයන් වහන්සේ ගොඩාක් කාරණා අන්තර්ගත කළා. අපි මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේදී අපි කතා කළා 84000ම මේ ආනාපාන සූත්‍රය තුල අන්තර්ගතයි. තථාගතයන් වහන්සේ 84000ම මේ ආනාපාන සති සූත්‍රය තුල ලෝක සත්‍යයට දේශනා කරලා අමාරයි කියලා අපි කිව්වා. එහෙනම් මේ ප්‍රාණඝාතය, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදය කොහොමද විරමණය කරන්නේ? කොයි ආකාරයෙන්ද පවතින්නේ කිව්වම අපි මේ ජීවත් වෙන සෑම මොහොතක් තුලම චෛතසිකයක් ඇති වෙලා ඒ චේතනා බික්ක වෙලා ඒක කර්මයක් බවට පත් වෙනවා නම් ඒ කර්මය නිසා නැවත මරණයක් අපට සිද්ධ වෙනවා නැවත මැරෙන්න ඕන නිසා ඉපදෙනවා මේක නවත්තන්නේ කොහොමද? කර්ම වලින් තොර වෙන්නේ කොහොමද? එයා භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට මේ චිත්තානුපස්සනාව කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේක සමීකරණයක්. චිත්තානුපස්සනාව සමානයි සමාධිය. චිත්තානුපස්සනාව සමානයි සිහිය. චිත්තානුපස්සනාව සමානයි මධ්‍යම ප්‍රතිපදාව. එනම් මේ චිත්තානුපස්සනාව යම් යම්කිසි කෙනෙක් වඩනවායි කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම එයාට කර්ම ගොඩනගන්න බෑ. කර්ම නැවතිච්ච ස්වභාවය තුළ අට ගන්නවා. එයා ආර්ය කුලයේ ආර්ය ජාතියේ දරුවෙක් එම නැත්නම් පුරවැසියෙක් බවට එයාපත් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්න වලට මේ ඉපදෙන එකත් වයසට යන එකත් ලෙඩ වෙන එකත් මැරෙන එකත් මේ අතර කාරණා ගැන උත්තරේ ඔයලා බලනකොට මේ ලෝකේ හැම ජීවියෙක්ම මැරෙන්න තමයි කටයුතු කරන්නේ මැරෙන එක නවත්තන්න කටයුතු කරන්නේ මරණයට කටයුතු කරන මේ ලෝකයේ තුල මේ අනුසෝතගාමී චින්තන මාර්ගය තුල භාග්‍යතුමාසේ ඔයාගත්තා ආරම්භ වෙච්ච තැනට නැවත යන්න බෑ ඉදිරියට ගියොත් ආපස්සට ගියොත් පටන් ගත්ත තැනින් නවතින්න පුළුවන්. එහෙනම් මේ චෛතසිකය සිතිවිලි මොකවත් නැතුව ඉපදිච්ච ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු එකපාරට නිකම් පාළෝන්නේ එහෙනම් මේ ලෝකයේ කුරා කූඹියාගේ ඉඳලාම මේ සතරමා භූත ඒක රාසි වෙලා මේ ජීවින් නිර්මාණය වෙච්ච පරිණාමවාදයක් තියෙනවා. මේ ලෝකෝත්තර පරිණාමවාදයේ තුල ඒ පුංචි බැක්ටීරියා වල ඉඳලා වෛරස් එකේ ඉඳලා මේ ඇමීබාවා කියන පුංචි පුංචි බැක්ටීරියා වර්ග, දිලීර වර්ග, වෛරස් වර්ග වලින් පටන් අරගෙන කූඹියා, කඩියා, ගැඩවිලා, මීමැස්සා කියන පුංචි පුංචි සත්තු ඇති වෙලා මේක මිනිස්යා දක්වාම පරිණාමවාදයෙන් සංවර්ධනය වෙලා අද බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. අරියත් බෝධියේ මහරහතන් වහන්සේ බවට පත් වෙන්න පුළුවන්. සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන ආර්ය උත්තමයන් වහන්සේලා බවට පත් වෙන්න පුළුවන් කියන මට්ටමට මේ ජීවිය සංවර්ධනය වෙලා දියුණු වෙලා එහෙනම් මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ කල්පනා කළා ඒ කල්පනාවට උන්වහන්සේට ගෝචර වුණා උත්තරය එහෙනම් අපි යම්කිසි ක්‍රියාවක යෙදিলা ඒ ක්‍රියාව තුළ මේ කර්ම අවුෙන්නේ නැතුව කර්ම නිර්මාණය වෙන්නේ නැතුව විඥානේ පවත්වන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම මරණය නැවතෙනවා. මැරෙන්න අවශ්‍ය කටයුතු එයාගෙන් සිද්ධ වෙන්නේ එහෙනම් මේ ආනාපාන සති සූත්‍රයේ තුලින් අපි මොනවද කරන්නේ? කර්ම ගොඩනගෙන එක නවත්තනවා. ඒ කියන්නේ මරණය ප්‍රතික්ෂේපයටපත් කරනවා. මරණයේ අයිතිය අපේ අතට ගන්නවා. මරණය වළක්ව ගන්නවා. පාණාතිපාතා සිකපදයේ සමාදි වෙනවා. එහෙනම් අපි මේ ආස්වාස කරන බව දැනගෙන ප්‍රාශ්වාස කරන බව දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නකොට සීය පවතිනවා සීය කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කර්ම ගොඩ නැගෙන්නේ එනම් පාණාතිපාතා වේරමණී ඒ සික්ඛාපදයේ තන සමාදි වෙලා එනම් මේ භාවනාව තුලින් අපට මේ ලෝකෝත්තර ගමන සම්පූර්ණ කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා එනම් මේ ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ භාවනාව බව අපි දැනගත්තා භාවනාවකින් තොරව අපට මේ ලෝකේ නිදහස් වෙන්න විමුක්තියටපත් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ පීඩක් නැති බව අපි තේරුම් ගත්තා. එහෙනම් මේ භාවනාව තුළින් මොකද්ද මේ විඥාණයට ඇති වෙන්නේ? මේ භාවනාව තුළින් භාවනා යෝගාවචරය කොහොමද විමුක්තියටපත් වෙන්නේ? මේ ආකාරයෙන් තමයි විමුක්තියටපත් වෙන්නේ.